දැයි සියලු දිනාටම තෙරුවන් සරණයි සියලු දිනාටම තෙරුවන් සරණයි අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා දැනට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරනවා ඒ අතර වාරයේදී කාට හරි වෙනත් ප්‍රශ්න ගන්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ධර්මයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කරනවා. මම කැමති කවුරු හරි ප්‍රශ්න ටික කියවන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විට ස්වාර්ථ වේලාවකින් සිහිය වෙනත් දේවල් කරා දිවේ. හැම විටම එසේ සිදුවීමෙන් පසුව නැවත සිහිය පිහිටුවීමට සිදුවේ. ඒ නැවතද සිදුවේ. මෙසේ වෙනස් වීම බලපෑමට උපදෙසක් දුන මැනවි. පෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් ආනාපානය ආනාපාන සති භාවනාව කරනකොට අර ගොඩාක් කල් එකම අරමුණක තිබෙ නැති හිතක් ඒක අරමුණකට ගොනු කරනකොට අනිවාර්යයෙන්ම හිත ඒ වගේ පිටපයින් ගතියක් තියෙනවා ආනාපාන සති භාවනාවේ මොන භාවනාවකට හරි අරමුණකට හිත තබුවට පස්සේ අර හැම තැනම දුවදුව හිත පිහිට ඒ කාර්මණයකට පුහුණු කරන්න ගොඩක් කල් යනවා උපමාවක් විදිහට දෙන්නේ කැලේ කුඩු වෙලා හිටපු කුළු හරකෙක්. කැලෙන් අරගෙන ගම්මැද්දක බැන්දොත් ඌට අර කෝල ගති නිසා කුළු ගති නිසා බෙල්ල කඩා ගන්න හදනවා කනුව ගලව ගන්න හදනවා වරපට කඩා ගන්න හදනවා ඉතින් හරි අර කැලේ ඉන්නකොටදී ලොකු කුළු ගතියක් පේනවා ඉතින් ඒ නිසා ආයෙත් කැලේට හිටියොත් ඌ ආයෙත් කී කරුණා නමුත් ගමට පුරුදු කරන්න ඕන නම් වියගහට පුරුදු කරන්න ඕනේ නම් කරත්තට පුරුදු කරන්න ඕනේ නම් අර අමාරු යුගයේ පව කරන්න ඕනේ ඒ වෙලාවේ තද ඉන්නක තද වරපතක ගැට ගහලා තියෙන්න ඕනේ හති වැටල වැටෙනවා. ඒක නිසා ඒ ගහන කණුවට අරමුණ කියලා කියනවා. බඳින ලණුවට සතිය කියලා කියනවා. කොච්චර ඇත්ත සතිය කඩා ගන්න නැති වෙන විදිහට නැත්නම් හිත නරක කරගන්න නැතුව හොඳටම හරක දඟලලා දඟලලා අන්තිමට කනුව මුලම තමයි ළඟින්නේ. ඒක හරකගේ හැටි. විශේෂ තියෙනකන් ගායක වෙනකන් නටනවා. නටන නටලා නටලා අන්තිමට හෙම්බත් වුණාට පස්සේ කනුව මුල ළඟිනවා. ඒ වගේ තමයි ආනාපානෙට හිත දාපුවාම හිත පිට යනවා. ඒකට උඟා කනුකම්පා කරන්න ඕනේ. ඒක හරියට මේ ගෙදර ශ්‍රී ලංකාවේ හිට ළමේ ඉස්ලාම ගිහින් මොන්ටිසෝරි පන්තික ගිහිල්ලා විනාඩි 35 35ට ගියේක පාඩම් උගන්නන්න ගියාට ඒ ළමයා අම්මත් එක්ක ඉඳලා ඉවරලා විනාඩි 35ක් ඉඳලා ඉන්න පුරුදු නැහැ. ඉතින් ඒ නිසා ගොක් විවිධ ක්‍රම වලින් නටනට සින්දු කිය කිය ඒ ළමයා ගෙදර යන්න කල්පනා මේ ශ්‍රී ලංකාවේ හිටපු ළමයා. ඉතින් ඒක නිසා එතෙන්දී මොන්ටිසෝරි ටීචර්ස්ලට පෑහෙන අමාරුවක් තියෙනවා. හුඟක් හිතන්නේ මේ යුනිවර්සිටි උගන්වන එක අමාරුයි කියලා. උගන්වන මනුස්සයා හොඳටම දන්නවා අමාරුම පන්ති තමයි මොන්ටිසෝරි පන්ති. ඒකෙන් පස්සේ ඒ ටික ලේසියි. ඒ නිසා අපි හිතා ගන්නවා අපි සංසාරේ කවදාකවත් මේ බබා මොන්ඩිසෝරි අරලා නැහැ. දැන් තමයි මේ මොන්ඩිසෝරිටවත් දාන්න හදන්නේ. ඉතින් අපි ලොක්කෝ නිසා අපි හිතනවා මේ අපේ බබා ලොක්කෙක් විදිහට වැඩ කරයි කියලා. ලොක්කෙක් නෑ මෙයා තාම ශිෂ්ටාචාර වෙන්න හදනවා. මෙයා තාම පන්ති කාමරේ ඉන්න හදනවා. මෙයා ගාම පීරියඩ් එක මොකද්ද කියලා අඳුර ගන්න හදනවා. මෙයා කවුද ටීචර් කියන්නේ කියලා අඳුර ගන්න හදනවා. ඉතින් ඒකෙදී මේ මොන්ඩිසෝරි ලක්ෂණ ගහන්න බනින්න ගියොත් එහෙම අධ්‍යාපනයක් හරියන්නේ නෑ. ඒක නිසා හොඳ ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඉවසීමේ ශක්තියක් තියෙන ගමන් අපිට පුළුවන් සර්වඥා සිදුවත් වූ ධර්මයෙන් යම් ප්‍රමාණික අස්සසිලක් ලබන්න මම හිතන එක මගේ යුතුයකම කියලා ඒක මතු කරලා දෙන එක. ඒ මොකද අපි අරමුණක හිටපන් කියලා අර හිතට බාර දෙනවා. භාවනා හිතට බාර දෙනවා. ඒකට අරමුණෙන් පිටපැනීම හරීම මන්දෝත්සාහය කරන සුදු ආත්ම නිෂේධනය කරන සුළු පරාජයක් අපිට පේන. මේ ඉරදිගේ ඵලයන් කිව්වා එයා කැලේපයි. නමුත් මේ යෝගාවචර ටික කාලයක් යනකොට ධර්මයේ දන්න කෙනෙක් නම් මේරීමකට ඉවසීමකට තලතුණකමට පුරුදු වෙන කෙනෙක් නම් එයා තේරුම් ගනි ඒ පිට යන වගේම මෙයා ආපහු අරමුණට එන ගතියකුත් තියෙනවා. මෙන්න මේ දෙකේදී මේ යෝගාවචර ප්‍රශ්න කරොත් හිත පිට යනකොට මම කනගාටු වෙන එක නම් මට ස්වභාවයෙන්ම තියෙනවා. මේ පිට ගිය හිත නැවත අරමුණට එන එක ගැන මම කවදාකවත් සතුටු වෙලා තියෙනවද? කවදා සතුටු වෙන්නේ? අපි ඉත වැරද්දමයි හොයන්නේ, පශ්චාත්තාපමයි හොයන්නේ, ආත්ම නිෂේධනමයි හොයන්නේ. ඒක තමයි ප්‍රශ්න ගන්න. නමුත් හොඳට මතක තියාගන්න හිත පිට ගිය හැම වතාවකම ආපහු ඇතුළට එන නිසායි භාවනාවක් කියන එකක් තියෙන්නේ. නමුත් ආපහු එන එක අපි ආඩම්බර වෙන්නේ සතුට වෙන්නේ ඇයි කියලා අහුවොත් ඒකවල කියන්නේ මම වුමනාවෙන් ගත්තේ කියලා. එයාව නෙවෙයි, එයාව නම් මට ගන්න දෙන්න පුළුවන්. ඌ නොසන්ඩාල මමයි එගලා ගත්තේ. මේක අපමාද සූත්‍රයේ අටුවාවේ පෙන්නලා දෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා. අපමාද සූත්‍රයේ පෙන්නලා දෙනවා වල්මත් වෙච්ච හිතක්. අසත්‍යමත් හිතක් ප්‍රමාදිත වෙච්ච හිතක් ආය අප්‍රමාදිත වෙනකොට ආය සතියට එනකොට ආය පාරට එනකොට පීවර දෙකකින් වෙන්නේ කියලා. කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියලා දෙකක්. කාරාපක අප්‍රමාදේ කියන්නේ තමන් යා යුතු පාරෙන් පිට ගිය බව කොහෙන්දෝ හිතර දැනෙනවා. දැනුණාට පස්සේ තමයි ආපහු පාරෙන් ගෙනත් තියන්නේ. පළවෙනියේදී හිත පිට ගිය බව මම ආවේ මේ සීලක පිළිලා පරියන්ක කියනගෙන අරමුණක හිත පාත්තා. නමුත් මගේ හිත වල්මත් වෙලා කියලා දැන ගැනීම කිසිසේත්ම යෝගාවචරයේ මනාපෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. එයාට තියෙන මොකද්ද අනුත්තක්. something wrong සම්මයා කියලා තේරෙනවා. අන්නේ තේරීම යෝගාවචරයේ බයලජ්‍ය දෙකින් එනවා. ඒ එහෙම තේරුණාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ යෝගාවචරය තමයි. ඒ තිබුණ තැනින්ම මේ අරමුණ වෙනක් තියෙනවා. නමුත් අටුවාව පිළිගන්න ගන්නවා ਸਰවචනාංශයෙන් ගන්නවා කියලා එකක් ගන්නවා. පිටගිය හිතක් නැවත ගන්න ඕනේ කියලා කල්පනා වෙන්නේ හිතලා නෙවෙයි. අපි සිංහල භාෂාවෙන් කියන බොක්කෙන්න වෙන එකක්. මේකට නිදර්ශනයක් දෙන්නේ මෙහෙමයි. අපි දන්නවා භාවනා කරනකොට උගතින් දාහනට හරි කැමති. දානයක් දෙනකොට චේතනා දානය සහ වස්තු දානය කියලා දෙකක් තියෙනවා. චේතනා දානය කියලා කියන්නේ මම දානයක් දෙන්න ඕනේ කියලා කවදාද චේතනාවක් ගන්න ඕනේ. චේතනාව අනුව තමයි අපි ඒකට වස්තු හොයලා වෙලාවක් හොයලා ප්‍රතිග්‍රහකෙක් හොයලා ඒවා තරණලා වලලා දානය හරි ගස්සනවා. ඒකට චේතනා දානය නිසායි වස්තු දානය සිද්ධ වෙන්නේ. වස්තු දානය කියන්නේ කෑම බීම ඉඳින්න යාන වාහන දෙන එක. මේ දෙකේ මේ විශ්ල චේතනා දානේ ක්‍රියාත්මක වස්තු දානේ. මම ආනව සභාවේ මේ දෙකෙන් වැඩි පින සිද්ධ වෙන්නේ චේතනා දානයටද වස්තු දානයටද කියන්නේ. චේතනාවක සචේතනික වෙන එකක්ද අචේතනික වෙන එකක්ද? ඒ අසංස්කාරික වෙන්නේ. ඊට පස්සේ ආසංකාරික පින්කමද වඩා හොඳ සසංකාරික පින්කමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සසංකාරික අසංකාරික කියන එක දන්නවා. සසංකාරිකයි කියලා කියන්නේ කවුරුරි මෙහෙවන ලදුව. අනේ ධානයක් දීපන් කියලා කවුරුරි කියපු නිසා. අසංස්කාරික කියලා කියන්නේ නෑ කවුරුත් මෙහෙමක් නෑ. ඉබේ මේ කියන අපි අපේ પરම්පරාව හැටි මෙහෙමයි. අපි වස් කාලයට ගන්න දෙනවා. උගන්ක කොහොම ගන්න දෙනවා. වස්තව මේ සීතු දාන දෙනවා කියලා. අසංස්කාරිකෝ ඒක අසංස්කාරික දාණය තමයි පින් වැඩි. එතකොට පිටගිය හිත අපව ඇතුළට එන්න ගන්න පළවෙනි චේතනාව අසංස්කාරිකව සසංකාරිකද කියලා මේ පිටසෙන් ඇහුවොත් පිට කලකොල වෙනවා. ඉස්ස කවුරක්වත් ඒවා හිතලා නැහැ අතරේ ඕනේ වෙන්නේ ගෙදර ගියාම රතු හාල්ද කන්නේ සුදු හාල්ද කන්නේ කියන එක ප්‍රශ්න තියෙන අසංකාරික සසංකාරික නෙවෙයි. අසංකාරික සසංකාරික වෙනකොට පිළිගත්ත මතයක් තමයි පිටගිය හිත නැවත පාරට ගන්න ගන්න චේතනාව අසංස්කාරක. ඒ අසංස්කාරික චේතනාව නිසායි කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ හැම පිටියන හැම වෙලාවකම ආපහු එන ගතිය අනුමෝදන් වේද පිනක්. අපි කවදාකවත් අනුමෝදන් නෑ. අපි හැමදාම පිට යන ගැන චෝදනා කරගෙන මේකට අල්ල කරගෙන අයියෝ මගේ හිත කොච්චර කෙරුවත් හඳාලයි පාහරයි පාපට්ටයි තහවදුරයි කියලා දැනගන්න. ඔව් කවදා හරි යෝගාවචර දැනගත්තොත් මේ පිටගිය හිත පිටගිය බව දැනගන්න එක. භාවනා නොකර කොච්චර දන් දුන්නත් හම්බ වෙන්නේ නෑ. කොච්චර සීලකත් හම්බ වෙන්නේ නෑ. ඒ පින් දෙකයි භාවනා පිළිය සම්පූර්ණ වෙනස්. මොකද මේක හිතත් එක්ක වැඩ කරන්නේ. හිත පිට යන බව දන්නවා. ඒක තමයි වලාකුළේ අඳුරු පැත්ත. වලාකුළු තියෙන රිදී ඒක තමයි පිට කියන මප වෙනවනේ. නැත්නම් දිගින් දිගට යන්න එපා. යන්නේ. අපෝ එන්නේ පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. ඒක අවස්ථා දෙකක් තියෙනවා. කාරාපක කාරක. කාරාපක කියලා කියන සංකාරක සිදුවීම තමයි තේරෙන්නේ මම මේකට නෙමෙයි ආවේ. මේක හිතලා නෙමෙයි. ඉබේම වැටෙනවා something wrong somewhere. එතකොටම අර සසංස්කාරික හිත එහා ගෙනල්ලා කුච්චි කරනවා. කවදා හරි මේක තේරුම් ගත්ත දවසක කියනවා ඒක සතිය නෙමෙයි ඒකට කියනවා සති බලය කියලා. හුද්දට බලවත් සතිය කියලා මේක තේරුම් ගන්න පුළුවන්. මම මේ උත්සාහ කරන්නේ ඒක මූල ධර්මානුකූලව මතක් කරලා දෙන්නයි. ඒක මතක් කරගන්න නම් හැකි සංඥාව තියෙනවා. මට පුළුවන් මම කරනවා මම දැනටත් වෙනවා මම අනුමෝදන් වෙන්න තියෙන නිසා මේ ප්‍රශ්න නැන්නේ. කවදාද මම මේ වෙනදී හරිය හරියද අනුමෝදන් වෙච්ච දවසේ මමත් කරක් තමයි කියලා හිතෙනවා. මට පුළුවන්. මොකද හිත පිටියන හැම වෙලාවෙම අපෝ වෙනවා. අපි මොකද කරන්නේ? හිත පිටියන පශ්චාත්තාප වෙලා ආපහු එන හිතට තුන වතුරක් කරනවා. ආපහු එන හිත සාගර වෙන්නේ නැහැ. මෝහ බරට්ටය යුවට අහන්නේ ගෙදරින් එළියට ගියයි කියලා. ඉතින් කෙනෙකුට පනිෂ් කරනවා. ඒකට මොකද වෙන්නේ? තවත් හිත ඔලොමල වෙනවා. දරුවා දන අම්මලා දැනගන්න ඕනේ. දරුවෝ නන්නත්තර වෙනවා. වල්මත් වෙනවා. ඔව් තාපෝ ගෙදරින් දවසේ දරුවා එකට කඩා පැනනොත් වල්මත් වෙනවා වැඩි. හොඳක්ක වගේ ඉඳලා මට තේ එකක් ඕනද? නානාද? කියලා ඒ ටික කරලා දෙන්න මට අරගත්තොත් දරුවා හිතන අම්මා දන්නේ මම කරන පිස්සුයි. ඉක්කින අම්මගෙන අනුකම්පාවක් ඒ. ඉදිච්ච අම්ම කඩා පැනනවා තාත්තත් එච්චරයි. දරුවා ඒක කරලා. ඒක නිසා චන්ද්‍රම කියනවා මං කොල්ල කාලේ තාත්තත් එක්ක යනකොට ආනේ බයලා පේමන්ට් එක මං ඉන්නකොට නිකන් කිසිම බදලමක් නැතුණා. තාත්තා කිව්වල ඉඳපුවා මෙයා හිතුවා කාර කොල්ලෙක් වෙන්න කියලා. මට ඔබට එක ඉෂුවරන්ස් එකක් දෙන්න පුළුවන්. ඕන දැන කියලා ඕන පිස්සුවක් කියලා ගන්න. කවදා හරි ගෙදර එනකොට මගේ ගෙදර දොර උඹට වහලා නැහැ කියලා කිව්වා. ඉතින් කියනවා මොන තරම් කැක්කමකින් කිව්වද මට ඉතින් තේරුම් නැතිව මේ මොකද්ද කිව්වේ කියලා. ඔබ කොච්චර හිතුවක් කරන පොලිසිය ගිහලා කුටි ගාවත් කාගේ මොනවද මගලගේ මම තාත්තයි ගෙදර දොර වහලා නැහැ කියලා. එයා කියනවා ඒ තාත්තා එහෙම කියන්නේ ඒ සිංහල සින්දුවක් කියනවා ඔබේ පැලේ දොර නැත මට ලැබුණේ කියලා. පියාණනේ මම කවදාවත් මේ කවදාව සංසාරේ අවුරුදු තන සින්දුකාරයෝ නැද්ද? මේ පැලේ දොර මට නැත වුණා. අපේ තියෙන අපේ හිත හදන්න නෙවෙයි අපි හදන්නේ හිත කී අකීකමේ ඔලොමල කරගන්න. හිත හදන්න නම් පිටේ අනේක ස්වභාවය. දැන් මේක එන්නේ එන බව දැනගන්නේ භාවනාව නිසා. නැත්නම් අපි බලන්නේ නැහැ නේ අපි උදේ ඉඳලා ඉඳනකම් හිතන හැද පිළිබඳව බුක් කීපින් කරන්න යන්නේ නැහැ. ඒ නිසා එන්නේ එකේ තියෙන සුභේ දක්ව දවසට තේරෙනවා හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. හැබැයි බලාකුලේ හිතේ ඒකව දකින්න දැනගන්න ඕනේ අන්ධකාරය ගැන කතා කරන්නත් එපා. දකින්නවා නොදක්කා වගේ ඉන්න ඕනේ. ඒක හැම හිත පිට යන වාරකම ආපහු මේක එනවා. ඒ එන එකේ ක්‍රියාවලියේ යාන්ත්‍රණයේ මම කරන හරිය ටිකයි කෙරෙන හරියක් තියෙන එක තමයි භාවනා කරපුවම මට හම්බෙච්ච උත්තරය. පිටියේ හිත. ඔය එන ගතියක් තියෙනවා. ඒක සතුටු වෙනවා පිට යන එකක් ඕනේ ගෙනලා කණේ නතර ගෙනත් තින්නත් ඕනේ එන්න දැනෙන එක. මේක අඳුරගෙන සතුටු වෙච්ච දවසේ පේනවා. මේක කාටවත් කියලා දෙන්නත් බෑ. මම ළඟ තියෙන ගුණේ කාටවත් දෙන්නත් බෑ. කාගේ හරි මේ කෙනෙකුගේ ණයට ගන්නත් බෑ. මේක සුපර් මාකට් එකෙත් පැන කඩ දීලා ගන්න. එහෙම නැත්නම් ෆුල් කොන්ට්‍රැක්ට් කාටද දීලා ලේබර් කොන්ට්‍රැක්ට් දීලා හදන්නත් බෑ. තමන්ම කරගන්න. කොච්චර භාවනා කරත් මේ හැකි සංඥා නැත්තම් හැමදාම අපි කනපින්දර ගන්න. චරිචුරු තමයි. තමන්ම තමන්ගේ නොහැකියාව ගැන කතා කරලා ඉතින් ඒ කියන්නේ සොරි කියලා විතරයි. කවද ට්‍රැක් එකට දාගත්ත දවසේ තේරෙනවා සෑහෙන වැඩි ගණනක් කරලා සෑ වෙලාවට හරියට බුදුහාමුදුරේ වෙලා දෙන්නේ ගුරුහාමුදුරෝ ඉන්නේ තමයි දැනගන්නේ පශ්චාත්තාප හිත තවදුරටත් හිත හිතුවක් කර කරනවා මේ පශ්චාත්තාපයට සතුටු කාරණාවක් තියෙනවා සතුටු කාරණා හිමගත්ත ගම හිත බුද්ධිමත් වෙනවා අධිෂ්ඨාන ශක්තියනවා ඉදිරියට යන්න පුළුවන් ශක්තියනවා ඒ නිසා ප්‍රශ්නේ ආපිකේ දෝෂයක් නැහැ. අපි මේ ප්‍රශ්න අහන්න ඕනේ. නමුත් ඒ ප්‍රශ්නේදී හැකි සංඥා වෙන විදිහට සතුට ගන්නවන විදිහට උත්තර හොයාගන්නවා කියන එක ග්‍රහණිකාවක් විසඳනවා. ඒ භාවනා කරන උගෝදෙනෙක් පශ්චාත්තාප වෙන්නේ නැහැ කියලා වන්නේ මේ විදිහට මේ ප්‍රශ්න විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා. ප්‍රශ්න විග්‍රහ කරන දන්නවනම් වැරදි ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක අරගෙන කිසිම එකට මොනම විදිහකින්වත් ඔක කාටවත් කායිමත් ගන්න බෑ. තමා විශ්ීම තමන්ගේ යාන්ත්‍රණي හදාගන්න ඕනේ. නිසා හැම වැරද්දක්ම නැවත හරියන පිළිබඳ පරිචයක් ලබා ගන්න හොඳ සුද්ධ අවස්ථාවක්. මොන්නේ පරිඥානේ කියන්නේ අපිට මොකද? අපිට තියෙන අපෝ එන එක අප පාර්ථ ගන්න එක ඒකේ තියෙන කාරාපක කර්මය අඳුරගෙන ඒක මට අම්මා අප්පා දීපු එකක් නෙමෙයි ඉස්කෝලේ ගිහලා ගත්ත පොතේ දැනුම නෙමෙයි මොන විදිහකින් අභ්‍යාසයක් නෙමෙයි ඒක තියෙනවා බයලජ්ජාවක් තියෙනවා මම මෙතන හිටින් කිව්වා හිටියේ නෑ පිට ගියා පිට ගිය බව දැනගත්ත ගමන් මෙයා ආපහු වෙනවා ඒක වටිනවා අනේකේ ප්‍රශ්නේ විග්‍රහ කරන පුරුදුනාට පස්සේ තේරෙනවා යම් භාවනා අධ්‍යක්ෂණයක් කරනකොට මේ ටික කිව්වනම් මොනම තේරුමක් නැහැ. අල්ලන්න දන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා දන්නේ යම් ප්‍රමාණයකට භාවනා කරලා යම් ප්‍රමාණයක අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුට නම් දුරමිටිස් කන මොලේකුත් තියෙන්න ඕනේ කුණු කුණු ඔළුවක් තරම්. ඒකට තේරෙනවා මේක අර දැනුමයි අධ්‍යක්ෂණය එකතු කරලා සතුට වෙන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නට. සක්මන් භාවනාවේදී සිහි කළ යුත්තේ කුමක්දයි විස්තර කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. ඊයේ මම අහගෙන හිටියා ඇත්තට මේක හරියටම මේ පොයින්ට් එක කියවෙන්නේ නැහැ. නිසා සක්මන් කරනකොට ආශ්වාස ප්‍රශ්වාස වලට හුස්ම රැල්ල ඇවිල්ලා නැහයි වදින තැන බලනවාගේ පොළව පය ගැටෙනකොට ඒ ස්පර්ශය තමයි ආධුනිකයා අරමුණු කරන්නේ. පය තබන තබන මාරේ පොළවේ තද ගතිය, මෙලෙක් ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය, විලුඹට දැනෙන ගතිය ඉස්සරහට හිමීට ගිහලා ඇඟිලි දක්වම ඒ බලයේ සම්ප්‍රේෂණය වෙන හැටි ප්‍රෙෂර් එක ඒ ඒ අන්දගෙන තමයි සක්මනේදි ගන්න. හැබැයි ඒක මේ ආධුනිකයට ප්‍රශ්නට උත්තරයක් මිස කකුල දෙවිමේ පූර්ණ ක්‍රියාවලියම බලන්න ඕනේ. පටන් ගන්න යතන. ඉන්වත් ස්වාමින් වහන්සේ එවිදින් භාවනාව කරන විට සිහියේ කය විසවීම ඉදිරියට ගෙන යාම විම සැදීම සිදු කරන විට ගමන් වේගය ගැන කෙසේ සිදුවිය යුතුදයි පහදා දෙන දෙන්නේ නම් මැනවි. නිර්වාණ සරණයි. ඔබේ ඒක කියන හිත උදේ එකමාරට ප්‍රශ්න අහනවා ඒ ඒකේ ප්‍රශ්නේ අහනවා කියන්නේ මම එන ඊ ටෙක් එකෙම තියෙන ඒක මම වෙලා ඒක ලියලයකට උත්තර දෙනවා හිතන ඒ නිසා මම හිතනවා මේ මම ඒවල තිබුණ ඇක්කෝටම මේ ටේප් එක අහලා තියන්න කියලා මම එඩ්ඩි ඉස්සල්ලා. ඒකට මල්ලිකා යවලා තිබිලා නෑ ඒක අනිකට දෙක. දෙක මේ මේ සවුන්ඩ් සිස්ටම් එකේ හැටියට මේ කතා කරන මයික් එකේ සද්ද වගේ නෙවෙයි අර සද්ද මට ඇහෙනකොට තේරෙනවා පිරිසුදු මදි කියලා. ඒ නිසා මම හිතනවා දවස් දෙකකට විතර පස්සේ නැවතත් හොඳයි අර මූලික උපදේශ පන්ති ආය අහන්න සලස්වන්න කියලා. නමුත් උත්තරේ මෙච්චරයි ඉස්සල ප්‍රශ්නේ පටන් අරගත්තොත් කොතනද හිත පිටවන්නේ කියලා ඇවිදිනකොට পায় උඩට ගැටෙන්නේ. මේක නා පොදුසල නැති එසවීමක් ඇවීමක් ලැබීමක් පටන් අරගෙන දැනගන්නවා. ඉතින් ඒ කියන්නේ දීප උපදේශ වලට නෙමෙයි ප්‍රශ්නේ නගලා තියෙන්නේ. ඒ ඔය ගැටෙන්න නොයන විදිහට උපදේශ දීලා තියෙන පොළොව තියෙනකොට හැපීම බලන්න. එතනින් පටන් ගත්තා නම් ප්‍රොසීජර් එක දාගත්තට ඉගෙන ගත්තා නම් තර්ඩ් එකට දාන්න නැතුව මට කියලා දෙන්න පුළුවන්. ෆස්ට් එකට දාන්න දාන්න නැතුව තර්ඩ් එකට දාන්න නෑ කියලා කියන්නේ එන්ජින් එකට හොඳ නෑ. එනිසා බලෙන් ප්‍රශ්නේ උත්තරේ කියන්න මොකද? අය කපන තමන වෙලාවේ මේ වම වදිනවා ඒක හැදීමේමයි. දකුණු තියෙනවා දකුණු හැදීමේමයි සීතල මෙහෙමයි උණුසුම මෙහෙමයි කියලා අල්ලගත්තොත් ඒකට වේගය මොකක්ද කියලා ප්‍රශ්නයක් වෙනවා. වේගය තමයි ඉස්සල්ලාම භාවනාවකින් තොරව නිකන් එහාට නෑ ඇවිදේ. ඇවිදලා බලන්න තමන්ගේ සාමාන්‍ය ගමන් වේගය මොකක්ද කියලා. විනාඩි 5ක් විතර ඇවිදේ. ඒ ඇවිදිනකොට ඒ මුල් උපදේශවල කියලා තියෙන මේ කස්කොලම් තියනවාද, සර්පේ ඉන්නවද, කටුකෝල් තියනවාද කියලා නිකන් හරියට ට්‍රේනින් එක ගන්න ඉස්සලා ගන්න මේක චෙක් කරන්නේ. ඒ වගේ හැමදාම ඇවිදිනකොට ඇඟල් ගන්න ඔබට මොකද්ද හොඳ පහසුව කියලා. භාවනාව කොළුවට ගන්න එපා. ඊට පස්සේ විනාඩි 15 කට පස්සේ ස්ථානේ ගුරු කරගත්තා. හරියනම් දැන් යටිපය යටිපයට හිත යොදලා විශේෂයෙන්ම පය කැටෙන තැනට හිත යොදලා ඒ ගැටීම මේ දකුණ මේ වම කියලා කකුල දිහා බලන්නේ බම්බයක් විතර ඉස්සරහින් ගිය දණ්ඩක් විතර ඉස්සරහින් බලන්න කියනවා. යනකොට වම දකුණ බලන්න යනවා නම් ඒක පස්සේ කියලා දෙන්න පුළුවන්. ඒක ගොඩක් කල් කෙරුවට පස්සේ තමයි එක පියවර දෙකට මෙනෙහි කරන්න හැටි, එක පියවර තුනට කඩලා මෙනෙහි කරන්න හැටි කියලා දෙනවා. මේකේ මේ උපදේශ ශාලා නෙමෙයි මේක කරලා තියෙන්නේ. පොතෙන්ට නොයන විදියට මම උපදේශ දීලා තියෙන නිසා මම දෙවෙනි හැටයක් කියනවා. මම මතක් කරලා මැසේ නැවතත් උපදේශ පන්තියක් මොකක්ද ඒකකට මේ සංකීර්ණතා අමතක කරලා ඍජු සරල ක්‍රමකින් පටන් ගන්නවා. අපි එක දෙක ක්‍රම තුන ක්‍රමයට යන්නේ. දෙකෙන් තුනෙන් හතරෙන් පටන් ගන්න යන්නේ. ඒකට උඩාතු වල්ලන්නේ ගියාම බිම වැටලා කල්ල කඩනවා. ඉමේදල උඩට යනකොට කැඩ වැටෙනවා. එච්චර උඩට ඉඳලා නෙමෙයි නේද? ඒ නිසා වම දකුණ කරලා මුදු කරා. පොළවේ ගැටීම ස්පර්ශය දැනෙන්නේ නැත්නම් ඒකම නෑ දැනෙන දැනෙන වෙලාවක ඒකත් එක තමයි ගමන තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වූ විට සිත අනාගතයට ප්ලෑන් කිරීමට පටන් ගනී. මෙය දැනෙන විට නැවත ඉඳගෙන සිටින ඉරියව්වම සිත ගෙනාවට ඉතා ඉක්මනින් නැවත අනාගතයට යන බව දැනේ. මේ ගැන පසුතැවිල්ලක් දැන් ඇති නොවුනද මේ අනුකර ගැනීමට කැමැත්තිමි. මේක මාර්ගයක් ඇතිනම් කරුණාවෙන් පහදා දෙන්න. එක පැත්තකින් ස්තුතිවන්ත වෙන්න ඕන ප්‍රශ්නේ හොඳට වර්ණගලා තියෙනවා. Taman හිතවිල්ලක් එනවා කියලා නෙවෙයි කියන්නේ හිත පිට ගියයි කියලා නෙවෙයි කියලා කියන්නේ <clears throat> අනාගතයට පයින් බව ඉතිලි බව දැනගෙන හිතවිල්ල අනාගතයට පයින් බව දැනගෙන තියෙනවා. ඉතින් සාමාන්‍ය භාවනා අධ්‍යක්ෂක කෙනෙක් දන්නවා මේ ප්‍රශ්නේ එන්නේ තරුණයෙකුට හර තරුණියෙකුට කියලා. මේ ප්‍රශ්නේ එන්නේ western thinking වලට eastern thinking වලට නෙවෙයි. ඒ නිසා western thinking කරන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ප්‍රශ්නේ අහලා තියෙනවා. සමහරලාට ඉන්නවා නාටකයක් තියෙනවා ප්‍රශ්නේ බලපන් නම් ජෙනරලි ඕකයි. ඒ කියන්නේ මේ ස්වභාවික දෙයක්. තාම ජීවිතේ ඉදිරියට සැලසුම් හදන බටහිර කපණේට හිතන ප්‍රතිඵල අපේක්ෂා කරන අයදී හිත අනාගතයට තමයි පණින්නේ බොහෝ විට. ඒක මේ ඒ ආගේ දෝෂයක් නෙවෙයි චරිත ලක්ෂණය. ඒ නිසා මෙතන ඩයග්නයිස් වෙලා තියෙනවා. හිත පිළි කියලා නතර කරලත් නැහැ. හිත පිට යනවා කියලා කියලත් නැහැ. මගේ හිත පිට යනවා අනාගතයට යන දැන්න පශ්චාත්තාවයක් නැහැ කියලා තියෙනවා. ඇත්තට හිත පිට යෑමෙන් එන පශ්චාත්තාපේ නෙවෙයි එක්සයිට්මන්ට් එක. අනාගත ප්‍රතිකංකණං චිත්තං ඉක්කොහපානපත්තං වික්ෂෝපේටපත් වෙන. හිත නිකන් විසිරිච්ච තත්ත්වයකටපත් වෙන එක වර්තමානයේ පන්න එක්සෙන්ට්‍රික් යනවා. නමුත් මේක දැනගත් එක බුදු කෙනෙක් නැතුව ගුරු කෙනෙක් නැතුව ඒක ලොකු ඩයග්නොස්ටික් වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දැනගන්න ඕනේ මගේ ස්වභාවයේ ප්‍රතිඵල අපේක්ෂා කරන එක. දැන් පසුකාලීන ආචාර්යවරු ඕකට ෆෝමියුලා එකක් හදලා තියෙනවා. අනාගත පටිඝංකණං චිත්තං වික්ඛෝපාන පච්චං අනාගත පටිඝංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ. එතකොට යාර ලෝක සත්‍ය හතරක් මෙතන එකතු වෙනවා. මගේ හිත අරමුණේ නැහැ. සතියේ නැහැ. අප ප්‍රමාදේ නැහැ ප්‍රමාදේ. මොකද්ද ප්‍රමාදේ? අනාගත පටිඝංකණය. ඉදිරියට වෙන දේ ගැන සැලකෙනවා. එතකොට ඵලයේ විකම්පණය. කම්පන චංචල ගති. එක්සයිට්මන්ට් එක කියලා කියනවා. ඒකත් ඒකත් Tamanට වික්ෂෝපේ නැහැ කියලා මේක කියලා තියෙනවා. වික්ෂෝපේ අනින් නැති වෙනවා. වික්ෂෝපේ තියෙන අතීත අමතක මතක් කරනවා. දෙකයි. සමාධිස පරිපන්තෝ හිත කැපලලා. අරමුණෙන් පැනලා. ඒකට කරුණු තුනකින් සත්‍යයක් අවබෝධ කරනවා තමයි. හැබැයි සත්‍ය ඔක්කොම බොරු. ඔක්කොම වැරදි ඔක්කොම පාරේ පිට පැනපුවා. මොකද මේ තුන අනාගත ගැන සැලසුම් කරන කෙනා නම් විකම්පනයක් පහළ වෙනවා විකම්පනයත් එක්කම සමාධිය හැලහොල්පන් වෙනවා කලකොලොප්පන් වෙනවා ඒක දැන් තමන් අත්දකිනවා දැන් මේ අත්දකින්න කාගවත් අත්දැකීමක්වත් ඊයේ වෙච්ච එකක් නෙමෙයි වෙද්දිම අත්දකින්න එතකොට කියනවා මේ චිත්ත නියාමයක් දකින්න චිත්ත නියාමයක් දකින්න ඊගාවට මේකෙන් කියන්න පුළුවන් මේ නියාමයේ දැක්කත් හිත පශ්චාත්තාප නොවුනත් මේක නතර කරන්න බෑ හිත මගේ ආණ්ඩු හිත මට ආණ්ඩු මට්ටු කරන්න බෑ හිත මම කියන්නේ ආන්නේ අනාත්මයි මේ අනාත්මය පිළිගන්න දැල්ලාච්චලයි කාරණා තුනකින් පෙන්නනවා ඔබ මෙච්චර සිල්ලාගෙන මෙච්චර දුර ගෙවාගෙන මෙච්චර ගෙවාගෙන මෙතන ඇවිල්ලා භාවනා කරා හිත පිටපයින් දැන් අල්ලගත්තා ඉච්ඡෝපයත් අල්ලගත්තා සමාධිය නැති බව දැනගත්තා දැන් මේක ගන්න ඕනේ දැන් කවුද ගන්න නැති වෙන්න හරස් වෙන්නේ? මගේ හිතනම් වරගිනකොට වරින්ගිනකොට එන්න එපායි. එන්නේ නැහැ. මේක තමයි බුදුරජාණන්සේ කියන්නේ ඔබ මේ ගේ හිටියට මේ නිවැසියා ඔබ නෙවෙයි. ගේ අයිතිකාරයා ඔබ නෙවෙයි. ඔබට අධිකාරී ශක්තියක් නැහැ. ඔබට පාලන ශක්තියක් නැහැ. නමුත් ඒ සත්‍ය පිළිගන්න කැමති නැහැ. ඉහි මේ අත්දැකීමෙන් පෙන්නනවා මේ වාසි කියන්නේ මේ අධිකාරී ශක්තියක් ඔබට නැහැ ආණ්ඩුපත්තු කිරීමේ ශක්තියක් ඔබට නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට හිත පිට යන්න වැරලා හොඳයි. මම මේ දැනගන්නේ ලෝක සත්‍යයක්. මං හරහා හිත පිට ගියාවයි. කලබල වෙච්චාවයි. සමාධිය නැති වෙච්චා. සතිය දිනන. අnder පොයින්ට්ස් තුනක් පෙන්වලා දුන්නා. සතිය දිනනවානේ. දැන් මෙතන පේනවා මේ සතියට වැඩිය සමාධිය ඉස්සර කරගෙන කරන අඬා හොගාමක් තමයි උතන තියෙන්නේ. නන්දෙට විහිලා. ඒකේ දෝෂයක් නෙවෙයි ඒක තමයි ඇති. ඒ නිසා අනිත් දවසේ වාඩි වෙන මගේ හිත පිට යනවා. විකම්පණය වෙනවා. සතිය කැඩේ. සමාධිය කැඩෙනවා. ඒකත් මම දන්නවනේ. දන්නේ මොකෙන්ද සතියෙන්නේ? නිසා සතිය ආරස්සයි සමාධිය තව ඇවිල්ලා නැහැ. ඔය හිත යන්න තියෙන හැටි යන්න හරි. එimhe ඒක බාහිරගත දවසේ හිත එහෙම නතර වෙනවා. මේකට හැප්පිච්ච ගමන් හිත පිට යනවා. අමෝත න්‍යායක් මේකේ තියෙනවා. මගේ හිත පිට යන එකක් මම ළඟ තියෙන ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය අතිරේට යන්නේ හොඳයි. ඒක මම දකින්න කමන්නේ නැහැ. මේ ඒකටත් එක්ක ප්‍රතික්‍රියා කරන ගතිය, ඇසියුම් කරන ගතිය, පශ්චාත්තාප වෙන ගතිය නතර වෙච්ච ගමන් ওই ගතිය නැති වෙනවා. හැබැයි නිින්දට වැටෙන්න ඉඩ තියෙනවා හිත. සාහිතිකත් ඒක. ඒක උදේ ගියා යන්නේ නිින්ද යන්නේ නැතුණම් ඉස්සරහට ගියත් කමක් නැහැ. නින්දට යනට වැඩිය හොඳයි ඉත ඉස්සරහට කියලා ටිකක් කලබල වෙන එක හරි හොඳයි කියලා. ඒක නිසා මේ වෙනදී බලක්කන්න වෙනස් කරන්න ප්‍රාර්ථනා කරන්න එපා. මේ වෙනදී ඇත්තද කියලා බලන්න හොඳ හිතට කියන දේ ඕන තරම් රත්යතු ගන්න ප්‍රශ්නයක් නැහැ. බලන්න. මම මම හිත කරදර ගන්නෑ. යන්නරින්ද පුතුම විදියට බැලමුක හුලං ගියා වගේ කීකරු වෙන්න පටන් ගන්නවා. ඉතින් හැප්පෙන්න යන්න යන්න මේකට පොර වැටෙනවා. ඉතින් හොඳට වාඩි වෙන්න ඕනේ. මගේ චරිතය නෑ හිත පිට යනවා පළච්චා. අපි ඒක බලන්නේ. පුළුවන් වෙච්ච වෙලාවක මම ආනාපානෙ තියාගෙන ඉන්නවා පින්ච් මාක්යක් විදිහට. මූලික ලක්ෂණ හිත පිට ගියාට කමන්නේ මම මගේ මේ සත්‍යය මම උරගාලා බලනවා. යන්න දෙන්න ටික දවසකදී උතුරන බත්තලියකට ඇල්ලුවා තුටියාවක් කරා වගේ. පිවිච්ච බැලුමකට උලන් ඇරියා වගේ. ඕක බහැලා. අපි යනවා ඊගා ප්‍රශ්න. Reverend Dhammajiva, with regard to walking meditation, do we observe the sensation, feeling, when the sole of the uh, feet foot touches the ground? Are we, uh, do we observe the lifting, moving and placing of the foot, the movement of the foot? Next This was the same thing raised in the two questions in English, singular. So now it is in the English. It's a compilation of the both the question into together. First and foremost is, is correctly explained when I'm walking. It is my duty to see the sensation, the touch, touching sensation, cold, heat, stiffness, tension, softness, hardness. Okay. So that much affirmative. And then second part is asking, instead of observing this under the nose touching sensation, should I monitor the lifting movement, forwarding movement and dropping movement? So, very easy answer is, once you develop the mastery, once you, once you season the first part, that is, see the sensation, you are you will be qualified to go for another furthering of the diversification of the food. Therefore, till that happens, you be contented with observing the sensation. When the sensation becomes very obvious, so to say, you have to have a discrete understanding when the right left leg is pressing against the ground, you can understand, you may understand how the heel is going to take the weight and then slowly shifting it towards the toes and while it is happening you must have understanding this is from the right leg equally you must understand this is not left leg that is the way you are reconfirming reification reiteration recognize is the right I know verily what are the movements in the right. And not only that, you know it is not left. And whenever the weight shifts to the left, you know how the heel is going to take the weight and shifting towards the toes. And there you know what are the differences between the right leg experience versus the left leg. And that for that to be sharp, that to be delimitated, that to be discrete, you must compare two feelings, two sensations of the left leg and the right leg. But I can understand it is hardly any difference you can find. Hardly any difference between the right leg and the left leg. But if you are a football player, if you are a professional person, to, regarding the left leg, you can find one foot is a driving pulley, otherwise is driven one. One is walking effectively, other one is trying. Each and everyone is slaving. No one balance equally. But we are very hardly pay attention, so therefore you feel at the beginning both as equal. But if you more and more you to understand the discrete, understand the right leg and the left leg, some means here I effectively walk by right leg, left leg is just dragging. Some others, left leg is doing the task, right leg is dragging. So I am not telling to regiment your walking, but I am telling is while walking, understand and once that is mastered, instead of observing the difference between the right leg and left leg, you will be instructed to see the lifting movement against the dropping movement in the same leg. Completely drastic. Not like the comparison between the right and left. Lifting movement and the dropping movement. To come up to that level, first and foremost you have to master. Just simple step, simple step, simple nodding. Right, left, right, left. The Burmese master this is, at least you must have the experience to maintain this right leg, left leg, undisturbed for 20 minutes, once you become familiarized, and then only you are being instructed to do the lifting and dropping, that is one step, too naughty. And there you are comparing not the right and left, but the lifting and dropping. Once that is being mastered, you are being asked to lifting, moving, dropping. This is the way diversification happens. So therefore, uh, if you going to mix them up with, but there is a doubt about that, without clarifying it, uh, you are putting everything into the same bag and mixing up happens. But they are in an orderly manner, just like the you engine, start the engine, go for the first gear. Once you moved the whole junk of iron, then only you put into the second gear. And then you must understand how much speed you must gather before going to the third gear. And when is the time to go to the top gear. Instead, if you are going to start the machine with the third gear, if the vehicle is on the downhill, you may succeed. It's not good for the engine. No engineer will agree with you. Even whatever may be, you have to go systematically, first gear, second gear, third gear. Like in the walking meditation also the same. Okay? ස්වාමීන් වහන්සේ භාවනා වැඩිීමේදී මෛත්‍රී භාවනා වැඩිවීමට වැඩි නැඹුරුවක් මා තුළ තිබේ. ආනාපාන සහ මෛත්‍රියන් භාවනා සමසේ වැඩි යුතුයද? නොඑසේ නම් මෛත්‍රී භාවනාව වැඩිපුර වැඩිමෙන් පමණක් හිත සමාධිමත් වීම දියුණු වේද? අහදා දෙන්නේ ඒක අර මූලික උපදේශවල පුංචි පටලවා ගැනීමක් නිසා අහන ප්‍රශ්නයක් නරක ප්‍රශ්නයක් නෙවෙයි. මේ මුළු රිට්‍රීට් එකම තියෙන සමාධිය අඳුරලා දෙන්නවත් දිනු කරන්න නෙවෙයි සතිය අඳුරලා දෙන්න සතිය දිනු කරන්න. කොච්චර සතිය දුන්නත් පිටිපස්සේ තියෙන සමාධිය ගන්න බැරිද කියලා මගෙන් අහනවා. හැබැයි මගේ හිත වෙලා තියෙන සමාධි පැත්තට ප්‍රශ්නේ අහනකොට මට කික් වෙනවා. මේ සමා මයික් බාන කියලා අහනකොටම මම දන්නේ මේ gedirin කෙනා අපිට භාවනා කරන්නේ මෙහෙන් ජීව එකක් නෙවෙයි. ඒ කියන්නේ චීන කඩේකට කියලා ජපන් කෑම කන්න පුළුවන් කියලා අහනවා. ප්‍රශ්නයක් නැහැ ගෙදරින් ගෙනාන ජපන් කෑම කෑ හැකි. හැබැයි කෑම හොඳ නැහැ කියලා හරි සර්විස් එක හොඳ නැහැ කියලා මේ කඩේට බනින්න එපා. මොකද මේක චීන කඩයක්. අපිට වෙලා දෙන භාවන උපදෙස් තියෙනවා ගුරුවරු ඉන්නවා ඒක නිසා ඔක්කොම මං කියන්නේ කොත්තු රොටි දාන්නේ. කලවම් කළා ටක ටක ගාලා ගහලා ආදලා බෙදා. එකක්වත් අන්තිමට දන්නේ නැහැ. මම අනේ මේ ප්‍රශ්න අහන කට්ටිය ලැජ්ජාටපත් කරන්න නෙවෙයි මම මේ කියන්නේ. අපිට දෙකක් දුන්නොත් එකක් දුනොත් කරන්න දෙයක් නැහැ කියලා අනේ අපි හරි දුක්පත් දරිද්‍රතාවය එකයි තියෙන්නේ කියලා අහනවා. දෙකක් දුන්නොත් ඒක ප්‍රශ්නයක් කරගන්න. තුනක් දුන්නොත් සංකීර්ණ කරගන්න. අනාගන්න මේ එනේන එක කරගන්න ගන්න. උත්තරේ මෙච්චරයි. මම මේ උත්තර දෙන්නේ සමාධිය වඩන්න නෙමෙයි සතිය වඩන්න. තමන්න මෛත්‍රී භාවනා වුරු නම් මෛත්‍රී භාවනාවට දෙන්න විනාඩි 10ක් 20ක්. ඊළ හොඳට හිත සමාධි වෙන්න ඇති. දැන් යන්න බල උපරිම සමාධියට යන්න. ඊළඟ බලන්න. ඒ මෛත්‍රී භාවනා යන්න පුළුවන් වෙන්නේ ධ්‍යාන මට්ටමකට විතරයි. නරකයි නෙවෙයි හොඳයි. නමුත් ආනාපානේ රහත් භාවය දක්වම යන්න පුළුවන්. පටන් ගන්නකොටම ආනාපානින් යන්න පුළුවන් හොඳයි. දැන් හොඳට මෛත්‍රී කරන්න විනාඩි 10ක් 15ක් කරලා තමන්න හොඳට කට්ටල වෙලා ඇඟත් එක්කත් යාළු වෙලා ඒකෝදි හිත එකතු වුණාට පස්සේ බලන්න දැන් මේ ඇතිවිච්ච මෛත්‍රී ශක්තිය නිසා මට මේ ආනාපානිය හෝ ඉන්දිය හැකිලිම හෝ අත්දකින්න අරමුණක් මෛත්‍රිය කියන්නේ සංකල්පයක්. ඒක සමතරණක්. ආනපන සමසුපසන දෙකම වෙන්න පුළුවන්. ඒ නිසා මුදුවට මෛත්‍රිය කරලා පදම් කරගෙන ආනපාන දාන. උදාහරණයකට කියන්නේ ඉස්සර මේ වරායවල් හදන්න ඉස්සෙල්ලා මිනිස්සු නැවේ දුර ගමන් ගියේ. ඒකට නැව ගැඹුරු මොහොතේ නැතර කරන්නේ. නැව ඩෙක් එකට ගන්න බෑ. එතකොට ඩෙක් එකේදී ඔරුවට නැගලා බෝට්ටුවට නැගලා බෝට්ටුවේ නැමට ගිහිල්ලා නැවෙන් තමයි ගමන යන්නේ. දෙකකට ළඟටම බෝට්ටුව ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව බෝට්ටුව වගේ. බෝට්ටුවේ ගිහිල්ලා නැවට කොට වෙන්න ඕන. නැවෙන් තමයි ගමන යන්නේ. බෝට්ටුවේ ආත්මේ යමින් හිටියට ගමනක් වෙන්නේ. ඒක නිසා මෛත්‍රී පාවිච්චි කරන්න ප්‍රයෝජන සලකලා. හැබැයි තමයි ප්‍රශ්නේ දිහා බලන කතිය සමාජයට වැඩිය සත්‍ය පැත්තෙන් බලන්න. එතකොට උත්තරේ මේ සම්මෛත්‍රී වඩපු එක ලාභයට ගන්න පුළුවන්. වාසියට ගන්න it is very clear how mindfulness works in sitting meditation. How mindfulness incorporating sadha, virya, samadhi and panya together to bring um, consciousness to our pointedness. It is also clear how mindfulness works for standing and walking meditation. How in mindfulness, how, how in mindfulness it is seen every moment, right and passing. What is not clear is listening to Dhamma, how the faculties Sattva, Virya, Sati, Samadhi work. When listening to Dhamma, the problem is restlessness and critical mind, maybe conceit, becomes a hindrance, especially it feels the monk is going on and on. Why so narrative similar critical thoughts arise? This is the listener's problem, a defilement the question is, how do we handle these thoughts that arise while listening to Dhamma talks? What is the root cause of these thoughts? When we listen to do, when we listen, do we listen with the notion of self? The notion of? No, notion of self. Self. Self. this is uh, very interesting, but this is never happened to the beginners yogis. This is happening somewhat a little advanced yogis because uh, they know many, many senses of uh, impingements are coming, sense objects are coming. That is, eye is providing visual objects, ear is with sounds, nose is with smell, tongue is with the taste, and the body is with the touch, and the mind is daydreaming, fantasizing. So when all these things are happening, which one to pay attention? That is called how to divert your mind, advert your mind to one particular thing, uh, that is priority selection. Whenever you select one thing, that means you reject five. Each and every decision, if you wish to be a seer, no more you are a listener. No more you are a person smelling, tasting, touching, thinking. And which, whenever you wish to be a listener, no more you can have a clear accounts on seeing, smelling, tasting, touching. So, worst situation is, who decides priority? It's a completely different agenda. We have no controlling power. So that is why the Buddha says, at the beginning, don't give so much of objects. Reduce into one, fix all the others. Close your eyes. Go into a silent place. Go to atmosphere, no smell. And don't use your taste buds. Just see the touch. And within the touch also, take the whole body touch, take the upper part body of the touch, and get the ultimately pinpointed touch of the brain. Then mind becomes so agitated, mind becomes so unruly, mind becomes so the un uncontrollable, it asks for different, the, its habitual uh, treatment. Whenever the habitual treatments ha happen, it can play fool. And ultimately you don't know who is directing, who is selecting the priority. The Buddha says, the kilesas, the defilements are the thing selecting the priority. Ultimately, you have to justify it, you have to reason it out. But as far as you have defilements, defilements oscillating, if the eye is going to give a lot of sensuous pleasure, you suppress everything and go to the eye, you become a seer. If the listening is going to give a lot of excitement, sensuous pleasure, then you forego seeing and everything, you go to the listening. So ultimately you are just a slave. But when you are reasoning, you say, no, I know everything, I am everything under control. But this question it says, whenever the Dhamma talk is going on, my mind is very rational, mind is very critical. So the critical mind or oh dear, just mere listening, two different things, mind can't handle both. And whatever the explanation you are going to give, mind has already preconceived ideas, premeditated likings and disliking. So only thing is, at the beginning you can see the mechanism. You can see situation is not under control. Even though Buddha is going to give a Dhamma talk, our mind is monkey mind. It is jumping from here and there. So you know Buddha is come very rarely, often, not all the time, but you wish to keep it. But the monkey is not listening. Monkey is jumping. And very understanding the, of this thing never happen when you are in a carnival. When you are in the day-to-day -day activity, becoming a busy person, you don't know these kind of things because mind is fully imbibed with sensuous and sexual pleasure. It is not crying then. Whenever mind going to discipline, whenever you are going to uh, avenue the attention, then this thing happens. So, first and foremost, understand, even the Dhamma talk is spiritually, philosophically very good one, even if you have your liking, even if you have your wish, even you have your will, even you have your motivation, mind is not keeping there. So this is like earlier one that whenever you are going to walk a passage of the in-breath and out-breath, mind roaming around. But imagine when we are not in a meditation, when we are not in a objective in-breath and out-breath, how much roaming happens, no one knows. No one keep bookkeeping. Whenever you are going to give bookkeeping, you find accounts are completely wrong according to the country's regulation. That is what happened in the institutes. They say they have two kinds of sets, two sets of books. For the internal auditing one, external auditing one. That all accounts they know, the accountant they knows. How to deal with the tax department, how to deal with the, the, your own laborers. Two kinds of accounts. But in this game, you come to know what the kind of a double action. But kind of cheating. But it is not cheating. We are just subject to situation. So therefore understand, even if you wish to divert the attention, it is impossible. So therefore, if you are not ready to accept it, if you are reacting to it, then situation becomes more and more aggravated. So you have to understand Dhamma is good, my intention also good, but how much percentage it is with listening, how much a percentage it is with. So what the advertising, advertisement now orators they do is, they somehow they are the drag the attention of that particular person, you know for what? For the fame, gain and money. Whenever there is no such a thing, if you give the mind a neutral object like in breath and out breath, touch of the feet, what fame, what gain, what money you get it even at your best achievement. So mind is arguing, oh, what? It's observation of breathing. Oh, what gain? Oh, what fame? Oh, what kind of thing? You can't justify because mind get the justification as far as it is happy with sensuous pleasure. It is happy with defilements. So Buddha says even such an untrained mind you can for a short while keep it in a neutral object with your discipline, with your restrainment, and again it is jumping. Again bring it back. When and where you keep on practicing incessant manner, uh, uh, in, a, in a seasoning, ultimately you will understand untrained mind, unmindful mind, uh, ignorant mind always running to defilement. When and there you are determined to keep it in one object, the mind is free of defilements. But no interest, no enthusiasm, no motivation. So yogi, the practitioner, pulled to the, these two sides. Not that meditation technique is not efficient. Not that your mind is progressing. More and more it progress, more and more it become boring. More and more it becomes monotonous. More and more feel like lost. More and more you feel like threatened. So therefore you have so much of faith. You have to have so much of energy. So much of mindfulness to just to see it as it is. Don't try to fight. But observing, repetitively apply. When you apply, you can see there is no householder here. There is no executive power here. There is no agenda. I mean, you can't implement your agenda. Things are happening. Only you can be a neutral observer and a distance observer. And observe, main thing is not to worry. Without taking worry, observe again and again. The Buddha says, by mere observation, things become docile. Things become pained things become under control. No one believe till you come up to that level. Any uh, kind of a skill, any kind of uh, uh, training, you have to repetitively do it. If you are going to learn piano, First day you can't go for example, singing. You have to learn one tone, one uh, note, days. And two, no, two, two, two um, notes, they thing only ultimately you can put together. Likewise, at the beginning it is painfully slow. Only the patience lead to Nibbana. So therefore there is nothing wrong going on. So now only you know what is happening. If you are listening to Michael Jackson, no problem. If you are listening to Beyonce, no problem. It's so much of sex feelings. So much of sensuous pleasure, so attraction is there. So you find why these two people can't teach meditation for us. If it is so, everyone meditate. the meditation is away from the defilements, but they are pouring his defilements. So we can say our unruly mind, monkey mind. But don't claim as my mind, this is the mind. This is the human mind. If you are to regret, if you are to worry, to claim that bloody fool mind as me, mine and myself, moment you recognize, you suffer. Moment you understand this is the mind, the human mind, then you are seeing a broader picture and try to accept it try to understand it, try to season it, try to familiarize it, try to master it. Ultimately, just be an observation, you get so much of information. So nothing to worry. Nothing to worry. More and more you observe, you see, it never do what you like, wish it, you wants to do. But anyway, mindfulness, it says, Dhamma talk is going, my prime task is to listen to the Dhamma talk, but amidst uh, of everything, mind jump here and there. Mindfulness keep the records. That you never appreciate mindfulness, you are appreciating mistakes, you are appreciating regret, you are appreciating worries. So they are both available. Questions are coming from the worry side, but the person who really appreciates the mindfulness, it says, now mindfulness is slowly, slowly getting the establishment. It is a controlling power. More and more you go deeper, you find ungovernability, transient nature. Even it is not resting for a split second. It's in a such a uh, movement, no resting, so that is why it is leading to frustration. That is why it is leading to tension. So that bloody tension you claim as me. You claim as mine. You claim as my soul. That indicates you, you are masters of collecting frustration. Collecting uh, uh, tension. An unsettled mind. But you never appreciate mindfulness. Mindfulness is only light it indicates. No one is telling you, your mind is telling you, so you can't deny. So as far as you are, if you are ready to accept the mindfulness, you are advancing. If you are still making complaint and worry, definitely this path is not to get rid of suffering, but to develop kind of suffering. That is called meditating suffering. Meditative kind of suffering. So it's a mere approach. So therefore continue with. it is not a single mistake of a personal error. So when you keep on continuing with the um, seasoning and with the uh, patience, more and more the situation will be under control. We are going to the next question. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරන විට ආශ්වාස ප්‍රාශ්වාස බොහෝ දුරට සංසිඳුණු විට කම්පන චංචල බවක් පමණක් දැනේ. මේ දෙස බැලිය යුත්තේ භවයේ පැවැත්ම ලෙසද එසේ නැත්නම් දුක හට ගැනීම ලෙසද කම්පන චංචල භවයන් භවයන් නොපෙනී ගිය විට එවිට ඇත්තේ අදුක්කම සුඛයද කරුණාකර මෙය තෝරා ගැනීම ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි දීලා තියෙන වචන විතරයි මට ඇහෙන්නේ. ඒ අනුව කියනවා නම් මේකට උත්තරයක් තියෙනවා පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අපි හොයන මේ පළවෙනි දුක්ඛ සත්‍යය එතනදා පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍යය දුක්ඛ සත්‍ය ස්වභාවය තමයි තවන ගතිය, පෙරණ ගතිය, සංකත භාවය සහ විපරිණාම ගතිය. ඒ නිසා අපිට කෙලෙස් නැති වුණත්, රූප පේන්නේ නැති වුණත්, ඇහැ වැඩ කරන්නේ නැති වුණත් සද්ද වලින් අයින් වුණත් කන වැඩ කෙරුවේ නැතත් ගඳ නැති වුණත් නාසය වැඩ කෙරුවේ නැතත් කනට දිවට රස ප්‍රශ්නයක් නැති වුණත් කයෙන් අපි සමුගත්තත් ඒ කම්පන චංචලයේ තිනෝදා දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක තවෙන් එහාට ගෙනියන්න දෙයක් නැහැ. ඕක බාර ගන්න කියලා කියන්නේ. ඕක දරන්න පුළුවන්. ඕකේ කෙලෙස් නැහැ. ඔතෙන් යන්නේ ශික්ෂාවෙන්. ඕක සුද්ධ කරන්න බෑ. ඕක සුද්ධ වෙනවා පරිණිරවාණේ. ඒකට කට්ටිය කැමති නැහැ. නිර්වාණය කියන්නේ ඔච්චරයි. නිවන ගියාට පස්සේ තියෙනවා මේක නිතරම සැලෙන ගතියක් තියෙනවා. ඕක ඕකේ කෙලස් නැහැ. ඔතින් යන්නේ ෆික්ෂන් එකකින් ඒ නිසා මේ සැලෙන ගතිය තමයි බෑ මිනිමම් කියලාක බාරගත්ත දවසේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔක දරන්න පුළුවන්. ඕකත් ඇනලයිස් කරන්න ගියොත් බුදුහාම කියන සීමාව මල පැන්නයි කියන. සීමාව පන්නුවයි කියන. එනිසා ඕක දුක්ඛ සත්‍යයි. ඕක බලන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට විතරද තියෙන්නේ කියලා. සක්මන් කරනකොටත් තියෙනවා. කවුරුත් එක ගහ බැන ගන්නකොටත් තියෙනවා. කවුරු හරි මල් මාලයක් ගන්නකොටත් තියෙනවා. ඕක නැති වෙන්නේ නැහැ. ඔකේ තාම අඩි එක අඩියෙම තියෙන අපි කියනවා ඩේටම් ලයින් එක කියලා. අපි කියනවා සබ්ස්ට්‍රාටා එක කියලා. අපි කියලා කියනවා පාදම කියලා. ඔයින් එහාට යන්න බෑ. ඒ නිසා ඕක පිළිගත්තට මොකක්වත් වෙන්නේ මොකද දරන්න පුළුවන්. ඒ නිසා මේ මේ ආනන්ද සප්පයි සූත්‍රයේ ඒ නැත්නම් පොට්ටපාද වගේ සූත්‍ර සර්වචන්සේ කියලා කියනවා මේකත් දුකක් තමයි. නමුත් මේක ශික්ෂණයෙන් ලැබෙන එකක් නිසා මේ දුක කෙලෙස් නොඋපදින නිසා සත්පුරුෂයා මේකට සතුට වෙනවා කියලා. අශීතති. ඊට පස්සේ මෙතෙන්දී අනේක සතුටක් අසත්පුරුෂයා මේක නෙවෙයි මං හිතුවේ මං කිසිම දුකක් නැති 100% එකක් මේ බලාපොරොත්තු වෙන්නේ කියලා මේකත් පවුරු ගන්න. ඒක පවුරු ගන්න පවුරු ගන්න කරදරයි. ඒ නිසා මේකට සත්පුරුෂ පැත්තෙන් බැලුවොත් අපිට කියන්න පුළුවන් මේක මම උපයාගත්ත දෙයක් ශිල්පින් උපයාගත්ත දෙයක් මේකට කියලා පැය ගණන් ඉඳලා බලන්න කෙලස් නැහැ. මේ කම්පන චංචල ගතිය රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මෝහෙත් නැහැ. මම තව ලකුණු තුනක් දෙන්නම්. ඉතින් යන්න පුළුවන් කෙනා බලන්න. ඔතින් ගියාට පස්සේ තමන්ට තේරෙයි මැරිලා නැති බව. නිින්ද ගිල්ල නැති බව, ක්ලාන්ත වෙලා නැහැ. 100ක් නැහැ කියන්නේ. මේ කියන්නේ අඩියම ඉන්නේ. උවිත එහා යන්න බෑ. උවිත එහා යන්න මරණය තමයි ඔකට අපි සමගන්නේ. මරණය වෙනකන් ඕකට තව ගොඩක් කෙලස් තියෙනවා. ගොඩක් කම්පන චන්ද තියෙනවා. ඒ වගේ කෙලස් උපදිනවා. කර්ම රසයෙන් තියෙනවා. චේතනා පහළ වෙනවා. අදිෂ්ඨාන පහළ වෙනවා. මේකට කිසියම් අදිෂ්ඨානයක් පහළ කරන්න බෑ නැති කරන්න ඕකත්. මොක බාර ගන්නවා. මොක බාර ගන්නේ නින්දාවක්වත් ලැජ්ජාවක්වත් නෙවෙයි. ඒ බුදුජානක සඳහන් කර තියෙන්නේ මේක මේක දුකක්. ඒක බුදුන්සේ කියලා තියෙන පීරි ගෑමක් වගේ කියලා. මේක වෙහෙසයි ටිකක්. මේක නමුත් ඔය ඊට යන්න බෑ. මේක සතුටක් විදියට බාරගත්තොත් මේක පෙන්වනවා මම කරදරෙන් දැන් නිදහස් මගේ හිත. උද්දේ කලාව උනාට ලකුණෝක තමයි. මගේ හිත විස්රාම උනා කියන්නේ ලකුණෝක තමයි. මගේ හිත පිරිච්ච ගතියට ආව කියන්නේ ලකුණෝක තමයි. මගේ හිත සාන්ති කරගත්තේ තියෙන ගැන ලකුණ ඕක තමයි. ඒ නිසා මේක තියාගෙන ඉන්න ඕනේ. ගෙදර ගිය බාට ලකුණ. ගෙදරට ගියම ඕක තියෙනවා. ඒ නිසා සත්පුරුෂයා මේක තියාගෙන ඉන්නවා. හරි ගිය බාට ලකුණක්. අසත්පුරුෂයාට මේක තේරෙන්නේ නැති නිසා මේක තවත් සුද්ධ කරන්න හදනවා. මේ නිින්ද ගියාට පස්සෙත් බබාට තට්ටු කරලා අහනවා. බබා ඔයා දොයිද කියලා. බුදියන්න බබාට බුදිය ගන්න දෙන්නේ නැතුව නැගිටව ගත්තොත් මල කරදරයි. එනිසා භාවනා යම් මට්ටමකට අඩු කරන්න පුළුවන්. ඒකේ කොන්ත්‍රාත් එක බාර ගන්නවා. මෙහාට අවසන් ගියාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ හොඳට විස්තර වෙලා තියෙනවා මේකේ. ඒ தත්වයට තෙදී මේක රූපද මේක වේදනාද මේක සංඥාද මේක සංස්කාරද මේක විඥානද කප කප බලන් යන්න එපා බලන් යනවා කියන්නේම චේතනා කියන්නේම අනවශ්‍ය වේග ඒ නිසා වෙන්නේ මේක කලබල වෙනවා නිසා බුද්ධිය ගත්ත කොටියට බුද්ධිය ගන්න ඇරලා කරබනින්න නම් සුත්‍රමය ඥානෙ තියෙනවා අන්තිම ලක්ෂ වාරයක් මේක ඉස්සලා වරද්දලා දැන්වත් මේක තේරුම් අරගෙන හරි පැත්තෙන් බලන්න යන්න ඔය ඔය කියන தත්ත්වය ගන්න බා මේ මේ මහා විහාරයට ඇවිල්ලා මේ ශාලාව ඇතුලේ වාඩි වෙන්න ඕනේ මේක පුරුදු කරන් කරන්න එළියට කියලා සක්මන් කරනකොටක් තියෙනවා ගෙදර ගියාමත් තියෙනවා පැසිලික හිලියක් තියෙනවා ඕන තැනක තියෙනවා ඊට පස්සේ දැනගන්න වට්ටු කොච්චර දඟලුවත් කොච්චර ප්‍රශ්න තිබුණත් මම මගේ උදකලාව අරසා කළොත් මමගේ විවේක මේක තමයි ලකුණු හොදකලාවේ. ඒක නැති කරන්න කාටවත් බෑ. මේ සත්‍යෙට ගිය කෙනෙක් පරීක්ෂා කරලා බලන්න ඔය සත්‍යේ එයාගෙන් හොරගම් කරන්න පුළුවන් බලයක් තියෙනවද කියලා ලෝකේ. ඔය සත්‍යෙ ගිය කෙනෙක් අහන්න මේ සත්‍යේ විනාශ කරන්න පුළුවන් මිනිහෙක් ලෝකේ ඉන්නවද කියලා. මේ සත්‍යෙ ගන්න බැරි තැනක් ලෝකේ තියෙනවද කියලා. මේ தත්ත්වයට යන්න බැරි ඉරියව්වක් තියෙනවද කියලා. ඔක්කොටම අඩින් ඔකේ තියෙන මම දැන වචන වලින් කියලා කියන එකයි මම උත්තර දෙන්නේ. ඒෂා මෙතෙන් යන්න මේක තමයිගේ හැබෑ නිවහන කරගන්න පුළුවන් තරම් උදකලා වඩන්න. පුළුවන් තරම් විවේකේ වඩන්න. එතකොට අනවශ්‍ය කතා, අනවශ්‍ය ක්‍රියා, අනවශ්‍ය වැරදි ජීවන රටාව ලැබීට හැරෙන්න පටන් ගන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්න. When I am meditating, I see blue and pink clouds rising and sharp light appears. Please explain So I wish to know, whenever such a light or shapes appearing, still can you maintain your primary object or these appearing things distracting you from the primary object? If you are distracted from them, you are deteriorating. You are going off the track. But as if they are not there, Still if you can keep the track with the primary object, you are advancing. They are not the distractions, they are not the disturbances, but they are they, may, they can be a disturbances if you are going to give the priority to them and forget about the mindfulness on the primary object. So when and where such a thing happens, or agonizing pain happens, or any excruciating pain happens, see how much you can still keep with the track. Keep the track with the primary object, so much you are developing. So therefore now, this the person who is writing completely forgotten the primary object. Never mentioned about that. So I am not in a position to answer. I wish to cross-section, cross-question and ask, while it is happiness, can you have, still have the access to the primary object? Yes, good. No, bad. That's all I can say. We are going to the next question. If the person is coming out and telling the uh, details, then we can proceed. Otherwise, we are going to the next question. සාදු ස්වාමීන් වහන්සේ සක්මනේදී හිත පාදවල අවස්ථාව සහ හදේ පිහිටීම දකිමින් ඒවාට සමාන්තරව යනසේ දැනේ. එක දෙක අවශ්‍ය නම් පාදවල බර බව සැහැල්ලු බව දැනිය හැක. මෙහිදී හිත පහසුවෙන් ක්‍රියා නොකරන අතර බර බව සැහැල්ලු බව ආදී ලෙස නම් කරනු ලැබේ. මා අනුගමනය කළ යුත්තේ ඉහත එක පිළිවෙලද දෙක පිළිවෙලද. පහදා දෙනමින් යටහත් වේ ඉලා සිටිවි පෙරුවන් සරණයි. එක කරලා දෙකට යනවා. මේ දෙක ගැන කතා කරන්නේ සාමාන්‍ය ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් අරගෙන වරින් වර අපිට මේ විවේකයේ ඉඳගෙන ඕන හරියට ස්පෙෂලායිස් කරන්න පුළුවන් පාදයේ තියෙන මේ බර ඒ නේම ඒව නම් කරන්න යන්න එපා එතකොට අවුල් වෙනවා දැනගන්නවා විතරයි මේ බර මේ හැල්ලුව මේ සීතල මේ ඝනකම මේ රළු බව මේ ගොරෝසු බව මේ පයේ හැල්ලුව පොළවේ තදකම මේ පොළවේ හැල්ලුව පයේ තදකම විස්තර බලා ගන්න ඒකෙන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හිත ඇතුළට ගන්න ඕනේ ඇතුළට අරගෙන විස්තර ගන්න පුළුවන් හැම වෙලාවෙම විස්තර වලට යන්න. බැරි නම් ආපහු අර පළවෙනි තැනට එනවා. එනිසා එකට පස්සේ දෙක කරපුවාම හරි තමයි කියන එකයි කෙටි උත්තරය. Bhante, in Buddhism the entire Dhamma is based on the dukkha. What is dukkha? The cause of dukkha, cessation of dukkha, path leading to the cessation of dukkha, and the final goal of nibbana. What did Buddha really mean by dukkha? It's a generally calling it's a friction. You know, every in each and every machine we are preparing, we never go to the 100% efficiency uh, due to the friction. So, when and where no action, no friction. When and where action, wear and there friction, heat, tension, everything. So, this friction is making uh, integration difficult, integration ability integration creating fuss, creating uh, wear and tear. So we have to maintain it. So more and more you active, more and more friction. Less and less you active, less and less friction. So we can't do away with friction, but Buddha is suggesting reduce to the utility. Don't go for luxury. Don't go for consumerization. Come to the utility value, then less friction, less tension, less frustration less neurosis. If you're going to have more tension, more friction, more heat, more frustration, more neurosis, no to the next life also, not stopping at that level. So therefore simply we can say the aberration, the friction. Wind and the action is there, friction. So Buddha is not giving complete cessation of action. He says do it to the utility value. Don't do it for the sake of doing don't do it for the fashion. Do it, do it for the luxury. Do it, do it for the consumerization. That is the point the West lost. West is going for more and more action. Ultimately, so much of global heating, so much of frustration, so much of mental imbalance, so much of society broken, no family bondage, so you have, you have the range, you can select which one you need. Okay, we'll go to the next question. ගරු ස්වාමින් වහන්සේ පරියන්කේදී හෝ සක්මනේදී සතිය යොමු කළ යුත්තේ වර්තමාන මොහොතේ ඇතිවන දැනීමටද නැතිනම් ඒ සමග ඇතිවන හඳුනා ගැනීම හෝ සංඥාවටද යන්න පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පිරුවන් සරණයි. එකට පස්සේ දෙක. ඉස්සර වර්තමාන මොහොත දැම්මට පස්සේ ඒකේ තියෙන ෆීලිංස් තියෙනවා, perception තියෙනවා, volitional activities තියෙනවා. ඔක්කොම තියෙන ඉස්සල්ලාම වර්තමාන මොහොතට ගන්න. ඉස්සල්ලා මේ කාමරේට ඇවිල්ලා අහන්න කොයි කොට්ටේද මම ඉඳගන්නේ කියලා. අර එළියේ ඉඳදී කියන්න බෑ. තාම කීකෝ මේ පන්තරවත් අඳුර ගන්න නැතුව කොයි කොට්ටේද ඉන්නේ කියලා කියන්න බෑ. ඉතින් ආවට පස්සේ වෙන් කරලා දෙන්න පුළුවන්. මේක ඉස්ලාම වර්තමාන මොහොතට ගන්න ගත්තට පස්සේ ගොඩක් ඔප්ෂන්ස් සමහර ෆීලිංග්ස් දී කියනවා සමහර පර්සෙප්ෂන් දී කියනවා සමහර ඔඩිෂන් දී කියනවා ෆීලිංග්ස් දී කියන කට්ටිය సౌందර්ය කරු කරනවා පර්සෙප්ෂන් එකේදී කියන කට්ටිය කොමියුනිකේෂන් කරනවා පොලිෂන් එකේදී කට්ටිය ක්‍රියේටිව් කට්ටිය ඉතින් එනේ නේ කරා ඒ සිටුේෂන් එකේ කොහේ හරි එකක් අල්ලනවා ඒ යාගේ හැදියාව හැටියට ඉස්සල්ලා වර්තමාන මොහොත ගන්න ඉතුරු ටික කරලා දෙයි මැෂින් එකේ. අවිද්‍යා පත්‍ය සංඛාර ආස්වාස ප්‍රස්වාසයේ කාය සංඛාරේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය අවිද්‍යාවෙන් තොරව සිදු වේද දෙක ආනාපාන සති භාවනාව සහ පටිච්ච සමුප්පාද ධර්මයේ අතර සම්බන්ධතාවය කරුණාකර පහදා දෙන්න. පළවෙනි එකට මතක් කරන්න තියෙන්නේ අවිද්‍යාව වැඩි කෙනා වැඩියෙන් හුස්ම අර ගන්න හොස්ෝස් කගා දුවන රස්සාවල් කරනවා කෝච්චිය දුවනවා වගේ එතකොට කලින් මැරෙනවා අවිද්‍යාව අඩු කෙනා සාමාන්‍ය ගොඩනක් බතක් කරනවා කාම් ලයිෆ් එකක් ගත කරනවා දීර්ඝායුෂ වෙනවා ඉතින් අර ගොවියා දිහා අරය පහත් කරලා ගලගනවා. ඒක ඇත්ත. ගොවියා ඒ කියනවා. කලින් මැරලා යනවා. ඉතින් අවිද්‍යාව වැඩි කෙනා සංස්කරණේ වැඩි. ආශර්වසස වේගෙන් ගන්න ගන්න heart attack එකට බර වැඩි. ඒක හොඳටම හොයලා තියෙන එක. heart attack එකක් ආවත් විවිධ හුස්ම ගත්තොත් heart attack එක හරහා ජීවත් වෙන්න පුළුවන්. නමුත් heart attack වෙලාදී ආනාපාන භාවනා පුරුදු කරන්න බෑ. කල්ලතු පුරුදු කරලා තිබ්බනම් දැන් එන්නේ heart attack එකක් කියලා එයා දන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ හුස්ම ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කොච්චර ගන්නවද දවසකට? ඒ කියන්නේ accounts balance කරගන්න බෑ. දරුවගේ ප්‍රශ්නත් ඔළුවේ, ඊයේ ප්‍රශ්නත් ඔළුවේ, ආණ්ඩුවේ ප්‍රශ්නත් ඔළුවේ, ආර්ථික ප්‍රශ්නත් ඔළුවේ මේ මම රට කරන බබා හාමි කරන්න බෑ. අපිට ඔක්කොම කරන්න බෑ. උන් කරන දේක් කරගත්තා. තමන්න තියෙන්නේ වර්තමානයේ බලලා ඒ ප්‍රාණයාමේ Hindu ශාස්ත්‍රය කියනවා 1 2 3 4 කියලා හුස්ම ගන්න 1 2 3 4 කියලා හුස්ම නතර කරන්න 1 2 3 4 කියලා හුස්ම පිට කරන්න 1 2 3 4 කියලා නතර වෙලා ඉන්න ඊගාය ගන්න ඉස්සලා එහෙමනම් දීර්ඝාය කියලා අපි හැම වෙලාවෙම <sighs> <sighs> <sighs> emotion ඉතින් අපි ගන්න හුස්මෙන් හොඳට ස්ටඩි කරනවා නම් කියන්න පුළුවන් මෙයා රාග චරිතයද, ද්වේෂ චරිතයද, ඉමෝෂන් එකක්ද, ෆ්‍රස්ට්‍රේෂන්ද, එක්සයිට්මන්ට්ද ඔක්කොම මේ හුස්මකේ. ඒක අවිද්‍යාව වැඩි එකන හුස්ම හරි ඉම්බැලන්ස්. අයියෙන් හුස්ම අරගෙන දිගට හොඳන එකපාරට හුස් කාලා දාන්න. සමහර එකපාර හුස් කාලා යන හිමීට පිටට. සමහර කඳුලක්වත් නතර කරගෙන ඉන්නේ. ගත්ත ගමන් එළියට දාන. ඒකට ඔක්සිජන් ඇක්ෂන් එකට වෙලා නැහැ. සමහර පිට කරපු ගමන් හුස්ම ඇතුලට ගන්න. ඉතින් මේ ඔක්කොම ලෙඩු. කිසිම කෙනෙක් ආනපන සමතුලිතව ගන්නෑ. ඒ මොකද අවිද්‍යාව නැති කවුරක්වත් ලෝකේ නැහැ. ඒත් මේක දන්නවනම් අපිට පුළුවන් ගන්න හැම හුස්මක්ම තීරණාත්මකයි. අමාරු වැටුණාට පස්සේ අපරාධ හුස්ම ටික නිකන් ගත්තයි කියලා කියන්න වෙනවට වැඩිය ගන්න ගන්න හුස්ම පිළිවෙලට ගන්නේ කියලා මේ ළඟදී ඊමේල් එකක් කළා තුන යක්ෂයට අවුරුදු 104යි. ඇමරිකන් කාර්යය. එයා ලස්සනට ලියලා තියෙනවා මට මතකයි අවුරුදු 10දී 20දී 30දී 40දී 104 ඉන්න ගාමත් මගේ හොඳට මොලේ වැඩ කරන මම තමයි මේ ඊමේල් එක ලියන්නේ. අම්බලට එකක් කියන්න. ඒ වයස, බ්ලඩ් ප්‍රෙෂර් එක, heart attack, heart beat එක ඉලක්කම් මොකක්වත් උරස ගන්න එපා. ඔය ඉලක්කම් වලින් කරන්නේම frustration. බ්ලඩ් ලෙවල් එක ඕනේ ගානක තිබිච්චාවත්, ප්‍රෙෂර් එක ඕනේ ගානක තිබිච්චාවයි හුස්ම වෙන බලපං කියන්නේ. එල යටිල්ලියලා දෙනවා හුස්ම පිට වෙන දන බලන්නේ කියලා. නිරෝධය බලන්නේ. හුස්ම නිරෝධය බලන්නේ මේ ඇමරිකන් කාර්ය කියන්නේ. අපි තාම 104 වෙලා නැහැ. ඒකයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි ඊට කලින් මැරෙනවා. අපි ඉතිවන්දම දෙපැත්තෙන් පත්තු කරලා තියෙන්නේ වැඩි එළිය ගන්න. මොකද වෙන්නේ? අවිද්‍යාව අර වෙන දෙවන්නේක් නෑ මේකට. තණ්හාව අවුස්සන්ඩ ඒ තරමටම අපි දුවනවා. අර ලේන කූඩුවේ දුවනවා වගේ කොච්චර දිව්වත් ලේන පල්ලේ තමයි ඉන්නේ කූඩුවේ. කූඩුව කරකැන. ඔක තමයි පාස් ලයිෆ් කියලා කියන්නේ. ඉතින් අවුරුදු 30 වෙනකම් ඕක කෙරුවට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ හැටි. ඔය 40 පස්සෙත් මේක කරනවා නම් ඕක කොහොම බැරගෙන බිම උලන්න ඕනේ. මෙච්චර දැනුම තියෙද්දි මෙච්චර තියෙද්දි මේ දුවන දිවිල්ල. නමුත් කරන්න බෑ මේ අපි ඉන්න සොසයිටි එක ඉන්න දෙන්නේ නැහැ. නටවනවා, අවුස්සනවා. කවුරු ඇවිස්සුවත් මැරෙන්නේ තමයි. ඒ නිසා හුස්මේ account තියා ගන්නවා. ආශ්‍රත් ප්‍රසාරයේ බැලන්ස් එක තියෙන මනුස්සයට කාගෙන්වත් කන්සල්ටන්සි ඕනේ නැහැ. ඒක කරන්න බෑ අවිද්‍යාව නැති. අවිද්‍යාව තියෙන තාක් කල් නිසා අපිට අවිද්‍යාව අඩු කරන්න පුළුවන්. අවිද්‍යාව අඩු වෙන්න අඩු වෙන්න හුස්ම අනායාස හුස්මක්. අපි කියන්නේ අනිච්ඡානක පේශින්ගේ විතරයි හුස්ම ගන්නේ. ඉච්ඡානක පේශින්ගෙන් හුස්ම ගන්නෑ. ජනක විශ්ව හුස්ම ගන්න ගන්නේ මේ එන්ජින් එක දුවනවා. එන්ජින් එකට හුලම් මදි. ඒ නිසා නගර ජීවත් වෙන මිනිස්සු සහ ගමේ ජීවත් වෙන මිනිස්යන් අතර නගරයේ ඒ වේග ජීවිතයේ දකින්නට ඉබේම හිත ඇවිස්සෙනවා. ඒක නිකන් මේ අපරාධ සිද්ධ වෙනවා බොහොම වැඩි කියලා කියනවා. ගමේ ජීවත් වෙන මිනිස්සුගේ රත් වෙන මට්ටමට ගොඩාක් එන්ජින් එක කූල් වෙලා නැති. එන්ජින් එක රත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ස්ටාර්ට් කරගෙන එනකොට අපරාධයක් කරන්න වෙන වෙලාව ගිහිල්ලා. නගර මනුෂයා ෆුල් එකේ එන්ජින් එකේ හීට් එකේ දින්නේ තිබ්බ ගමන් ගැව්වා ගහපු ගමන් අපරාධ කරනවා. ඒ නිසා නගරවල ජීවත් වෙන්නේ පෙර කළ අකුසල කර්ම නිසා කියලා කියයි. අවිජ්ජපච්ච සංඛාර කියන්නේ මට තේරෙන්නම් ඔන්න ඕමයි. අපි යනවා ඊගා ප්‍රශ්න. දෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ එක දේශනාවක කිව්වා කෑමෙහි ඇලීමක් සම්මා ආජීවත් තවත් කරුණු කරුණකුත් කිව්වා කියාමට හිතෙනවා. මේ කරුණු තිබෙනවා නම් භාවනාව කරගැනීම ටිකක් අපහසුයි කියයි. කරුණාකර මේ ගැන තව ටිකක් කියා දෙන්න. පින්සිදු වේවා. මට බරක් නෑ මොකද්ද කියලා. නමුත් ආහාරයේ ආහාරේ පමණ දැන ගැනීම නිදිමත පිළිබඳ නිදා ගන්න එක පිළිබඳව జాగරියාන යෝගයේ මේ වගේ කරුණු කිසි කෙනෙකුගේ බැලන්ස් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බුද්ධ ඥානයක් තමයි ආහාරය ප්‍රමාණය දැන ගැනීම. පුත්තජන කවුරක්වත් දන්නේ නිසා කන්නේම වස. ජීවැඩියාකාරය තීනිමයි කන්නේ. ප්‍රෙෂර් එක තියෙන එක තෙල්මයි කන්නේ. උ දන්න හොඳටම ඌ කියන්නේ ඉන්ජෙක්ෂන් තියනවානේ. ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවානේ. උගාට උඹට වැඩක් නැහැ. ඉතින් ඒ වෛද්‍යවරයා කිව්වොත් උඹට ප්‍රෙෂර් වැඩි මිනිස්සුයෝ හાર્ට් කොලෙස්ටරෝල් වැඩි තෙල් කන්න බෑ. තමුසෙට වැඩක් නැහැ. ওই තමුසෙ වලට ඉන්ෂුරන්ස් එක සල්ලි ගන්න තමුසෙ ඉන්ජෙක්ෂන් එක ගන්න. ආ ප්‍රෙෂර් බස්ස ගත්ත ගෙදර ගියා ආයෙම තෙල් ගන්නවා. ඒ නිසා දිවෙන් තමයි සීදීන සාගන්නේ. අර ලිලි සීල පොතක් කියලා තියෙනවා සීන් දිවි සීදී දිවෙන් සීදීන සාගැනීම කියන්නේ. ඒක බෙන්ින්ද බැලන්ස් කරන්න දන්නේ ආට. නමුත් දන්නේ නැති බවවත් දන්නේ නැහැ සාමාන්‍ය පුතග්ජනය. තමන් මේවා දත යුතු තමන් පිළිබඳව අත්‍යන්ත භාවනා කරන එකට බුදුජානනාංශයේ සූත්‍ර මාර්ගයෙන් කියලා දෙනවා. උඹට උඹ කරුණාවන්තව මේවා ගැන පොඩි දැනුමක් තියාගන්න. සූත්‍ර මේ වශයෙන් හෝ චින්තා මේ වශයෙන් භාවනා දෙපට තේරෙයි. ඉතින් අපි කවදාකවත් බුදුහාමුදුරගේ මට්ටම දැනුම ගන්න බෑ. මොකද අපිට ඒ වෙන්නේ එහෙම නෙවෙයි අපිට මේ අනිත් දැනුමටනේ අපි ගොඩක් කැමතියි. බුද්ධ බුදුහාරක පොතක් කියවන කවුද යන්නේ? යන්නේ කවුරක්වත් ඔක්කොමලා යන්නේ මේ අනම්මනම් කියවන. නමුත් ඔක්කොම ලේඛනගතයි. ඒ නිසා අඩු ගානේ දැන් මගේ ළඟ මෙහෙම නිින්ද පාලනය කරගන්න බැරි ගැටියක් තියෙනවා. ආහාර පාලනය කරගන්න බැරි ගැටියක් තියෙනවා. ඒව පිළිබඳ දන්නවනම් කාරණා දෙකක් ලාභ වෙනවා. එක තමයි ඒ ආහාරය පාලනය කරගැනීම පිළිබඳ දෙවන්නේ වගේ කියන්නේ නැහැ. කාටවත් දොස් කියන්න බෑ. වැරදුනා නම් පරිපෝකපා. ඔබනේ බෙදාගෙන කෑවේ. ඒ නිසා ආහාරයෙන් ගැලවීමට දෙවන්නේක් නැහැ. මමමයි. එනිසා ඊට පස්සේ කනකොට පිට පිටක් ගන්න මෙනෙහි කරපන්. ඔබ නිදා ගන්න ඕනේ නැද්ද කියලා වැඩි හිටියෙක් උනාට පස්සේ දෙවන්නේක් වගේ ඒ මතින් ඔබ කාලකන්ණි වෙනවනම් ඔය කාලකන්ණිකම නැති කිරීම උඹමයි දිව්‍යඥාන්සේ සතර බලධාරී දිව්‍යඥාන්සේ නෙවෙයි. මේවා පින්නලා දීමේ බුදුරජාණන්සේ ඩොක්කක් ඇන්නට කිනුක දැනගත්තොත් ගැලවුමත් ඔතනමයි ඒකටත් දෙන්නේ නැහැ එතකොටම ධර්මපරදානයි ඒ නිසා අපේ අඩුපාඩු ටික මෙහෙමයි කියලා දැනගෙන දැන ගැනීම මේ මේ අඩුපාඩුව තියෙන කියලා මෝඩයා හිතනවා මම දැන දැන වැරදි කරනවා නම් මම මරලා දාන්න ඕනේ රාජ අපරාධ කාර්යකරු කියන ඒකට නෙමෙයි උඹට කිව්වේ. ඔය දැන දැන වැරදි කරනවා නම් දෙවන්නේ නැත්තම් උඹමයි යෝග හදන්නේ. ඔබට හදන්න පුළුවන් බලාපොරොත්තුක් ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ඉගෙන ගන්න එක මේ කවදාකවත් කෙලවර කරන්න බෑ. සම්බුදුලස අපිට සම්පූර්ණ බලය අතර දෙනවා. හැබැයි බලය අතර දෙන්නේ බුදුහාමුදුරුවෝ දමල ගහලා නෙවෙයි. ඒ තීරුම් ගනි. ඔබට මේ විඳවන විඳවිල්ලට දෙවන්නේ කොයි කියන්නේ. ඔබ නිවන් දැක්කට දෙවන්නේ කොයි කියන්නේ මමත් නෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. වෙන කෙනෙක් වගේ ඇවිල්ලා ගලවීමේ හමුදාව බුදුහාමුදුරුවෝ ගාව නෑ. ඔබ ගැලවියා. ඒ නිසා මේක හොඳ පටන් ගන්නක් එතකොට අපිට වෙන කොච්චර අනුන්ගේ දේවල් හොයනවද Taman ගැන කොච්චර මෝඩද Taman ගැන දැනගත්තත් ඒකත් කරදරයට ගන්න. ඒ නිසා පුළුවන් තරම් තොරතුරු එලිකරන්න. එලිකලා වරින් වර සූත්‍ර වලට අහුම්කම් දෙන්න නැත්නම් කියවන්න මේ කිසිම රහසක් නැහැ ලෝකේ. අපි විදාගෙන කන කෑමක් කන්නේ. ඇදගෙන නාන නෑමක් නාන. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අද හම්බෙලා තියෙන එක තමන්ම බෙදාගත්තේ කෙනෙක්. බෙදාගත්තා නම් කවපා. බෙදාගත්තා නම් බෙරේ කහපා. මට නම් ඒක හරිය ලොකු සතුටක්. මොකද මම දන්නවා මගේ ඉදිරිය පිළිබඳව දෙවෙනෙකුට වාක්‍යයක් නෑ මගේ අතේ තියෙන්නේ. දැන් යම් ප්‍රමාණයක හදාගෙන තින ඕකමයි කමයි. අපි යනවා ඊගාවසට. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර ණය විපස්සනා කුමක්දයි තෝරා දෙනෙමින් ඉල්ලා සිටිනේ. ණය විපස්සනාවට කියනවා මේ අන්වේ ඥාන තර්ක ඥාන නැත්නම් deductive knowledge inferential knowledge ඒ කියන්නේ අච්චත මෙච්චන මෙච්චට කොච්චරද කියලා චින්තාමය ඥාන කියන්නේ අපි දන්නවා 110 නම් 220යි 330යි පරිසීර 10 කියලා මේ විදිහට තමයි ඔක්කොම වැඩ කරන්නේ කිව්වොත් ඕනේ ගානට ප්‍රතිශතය කියන්න පුළුවන් අපි දන්නන ෆෝමියුලා එක බය විපස්සනා කියන්නේ ඒ න්‍යාය දැනගන්නවා න්‍යාය අනුව කල්පනා කරලා බලන එක. ඒකට කියනවා මේ චින්තාමය ඥාන තර්ක ඥාන ඉංග්‍රීසියෙන් තමයි ඉන්ෆරෙන්ෂල් නොලෙජ් කියන එක තමයි කියන්නේ. ඉතින්